you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 පටිසල්ලානාරාමා භික්කවේ විහෙරත පටිසල්ලාන රතාජ්ජත්තං චේතෝ සමතමනයුත්තා අනිරාකතඥානා විපස්සනාය සමන්නාගතා බ්‍රූහෙතා සුඤ්ඤාගාරාණං තේ පින්වත්නි අදත් පොය දවසේ පැයක පමණ ධර්ම දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව අමුතුවෙන් අවවාද අනුශාසනා කරන්නට යන්නේ නැහැ නිතර බණහන පිරිසක් නිසා හැමදෙනාම හොඳින් බණ ඒ අනුව කටයුතු කරලා තව තවත් ශීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකාව තබාගත්තේ ඉතිඋත්තක පාළිය කියන ග්‍රන්ථයෙන් ලබාගත් සූත්‍ර දේශනය. පටිසල්ලාන සූත්‍රය කිය. මේ ඉතිඋත්තක පාළිය කියන එක ගැන කලින්ම ශ්‍රාවකයන්ට කාරණා ටිකක් කියලා දෙන්නට ඕන මාත්‍රකාව විස්තර කරන්නට ඉස්සෙ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොසඹානුවර උදේනි රජුරුවන්ගේ සාමාවතී කියලා අගබිසවක් හිටියා ඇයට පිරිවර 500ක් පමණ. ඒ වගේම කුජ්ජුත්තරා කියලා සේවිකාවක් හිටියා. මේ කුජ්ජුත්තරාව බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සාමාවතී ප්‍රධාන පිරිසට ධර්ම දේශනා කළා. අන්න ඒව තමයි එකතු කළා හිතන් ඉතිවුත්තක පාළිය නමින් ග්‍රන්ථයක් මේ ත්‍රිපිටකයට ඇතුළත් වෙලා තියෙනවා. සූත්‍ර 112කින් යුක්ත ග්‍රන්ථයක්. මේක ඊටාම රසවත් ඒ වගේම ගැඹුරු භාවනා පිළිබඳව කරුණු කියවෙන සූත්‍ර දේශනා තමයි බොහොමයක්ම තියෙන්නේ. මේ ගැන තව ඩිංගක් විස්තර කර දෙන්නට ඕන මේ කුජ්ජුත්තරා කියන්නේ සාමාවතී ප්‍රධාන මේ පිරිසගේ සේවිකා. මේ රජමැදුරේ සේවනයේ කරන ගමන් ඇයට තිබුණ තවත් කාර්යයක්. දිනපතාම මේ සාමාවතී ප්‍රධාන පිරිසට මල් අරගෙන යන්න. අදත් ඉන්දියානු කාන්තාව බොහොම මල් පළඳනවා එදත් එහෙම වෙන්නට ඇති මේ කුජුත්තරාවට ලැබෙනවා කහවණු අටක් මල්ගේ ඇය මොකද කරන්නේ මේ කහමණු අටෙන් හතරක් සංගවාගෙන කහවණු හතරක තමයි මල් අරගෙන. කාලයක් මේ සොරකම කළා. දවසක් මේ කුජ්ජුත්තර උපාසිකාව බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට ගියා. බණහන ධර්මයේ අවබෝධ කරගත්ත සෝවාන් දැන් ආර්ය ශ්‍රාවිකාව. තින් පහෝදා උදේ මේ කුජුත්‍රාවට ලැබුණ කහවණු අටක් මල් අරගෙන. දැන් ආර්ය ශ්‍රාවිකාවක් නිසා හොරබුරු කරන්නේ නැහැ. ඒ නිසා එදා කහවණු අටේම මල් අරගෙන වෙනදා වගේ දෙගුණයක් මල් තිබුණා. ඉතින් සාමාවතී ඇහුවා අම්මේ අද මොකද මල් විශාල ප්‍රමාණයක් මල් කරු අප ගැන ප්‍රසාදයක්වත් ඇති වෙලාද කියලා මේ විදියට. ඉතින් මේ විස්තරය කියුවා කොජ්ජොත්තරාව. සෝවාන් වුණාට පස්සේ බොරු කියන්න බෑ බොරු කියෙන්නේ නැහැනේ. දේවීනි මම මෙච්චර කාලයක් මේ දුන්න කහවණු අටෙන් හතරක් සංගවා ගත්තා. කහවණු හතරක තමයි මල් අරගෙන අද කහවණු අටේම මල් ගෙනා. ඉතින් සාමාවතී ඇහුවා ඇයි එහෙම මොකද කියලා. දේවීනි මම ගියා බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මට තේරුණා අවබෝධ වුණා. මම සෝවාන් බවටපත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වුණාම හොරබොරු වංචා කරන්න බෑ. ඒ නිසා මම අද පහවණු අටේම මල් ගෙනාවා. ඉතින් මේ අවස්ථාවම සාමාවතිය මේ කුජුත්තරාවට දොස් නැගේවත් දඬුවම් කරන්න කියලා හිතේවත් නැහැ. අනේ එහෙමනම් අම්මේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් අහගත්තු ධර්මය අපටත් කියා දෙන්න කිව්වා. කුජ්ජතරාව කියනවා දේවීනි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊටාම සම්භාවනීය. ඊටාම ගරුගාම්භීරයි. එහෙම බණ කියන්න බෑ. කොහොමද ඇහුවහමනම් බණ කියන්නේ? හොඳට නාලා පිරිසිදු වෙලා පිරිසිදු වස්ත්‍ර ඇඳලා පොරෝලා ධර්මාසනයකට නැගිලා ධර්ම ගෞරවයෙන් ඕන බණ කියන්නේ. බණ අහනාය බිම ඉඳගෙන බණ අහන්නට. ඉතින් සාමාවතී කිව්වා කමෙක් නෑ අම්මේ එහෙමනම් අපට බණ කියා දෙන්න කියලා ඉතින් සාමාවති ප්‍රධාන පිරිසට බණ කිව්වා මේ කුජ්ජතරාව නාලා කියලා පවිත්‍ර වෙලා ධර්මාසනයට නැගලා බණ කිව්වා මෙහෙම වරෙන් වර බණ කියනකොට මේ සාමාවතී දේවිය ඇතුළු 500 දෙනාම සෝවාන් බවට පත් වුණා. දැන් කුජුච්චරාව ගුරු තනතුරේ තබාගෙන තමයි මාලිගාවේ වාසය කරන්නේ. ඊළඟට මේ කුජුච්චරා පිළිබඳවත් කියා දෙතු කරුණු කීපයක් තියෙනවා ඇය 16ක් වුණේ කොහොමද? ඇගේ ශරීරයේ කුඩු වුණේ කොහොමද? මේ තරම් ප්‍රඥාවත් වුණේ කොහොමද කියලා මේ කාරණා තුන පිළිබඳවම කියා දෙන්නට. මේ කුජ්ජුත්තරාව ඈත අතීතයේ බුද්ධ ශාසනයකදී සිටු කුමාරියක් වෙලා හිටියා. ඇගේ කුලූපග රහත් මෙහෙණින් වහන්සේ නමක් හිටියා. මේ රහත් මෙහෙණින් වහන්සේ නිතරම මේ සිටු මාලිගාවට යනවාය. දවසක් ආව වේලාවක සිටු කුමාරය කිව්වා මේ රහත් මෙහෙණින් වහන්සේට ආර්යාමෙනි අන්නාර මගේ ඇඳුම් පෙට්ටිය අහවල් තැනට ගෙනහිල්ලා තියලා දෙන්න. මේ රහත් මෙහෙණින් වහන්සේ කල්පනා කළා මම මේක නොකොලොත් මේ තනත්තේ මා ගැන හිත දූෂ්‍ය කරගෙන සතර ආපා දුක්වලට වැටෙන්න පුළුවන් මම මේ කටයුත්ත කළොත් මය 16ක් වෙනවා ඒ දුක්වලට වැටෙනවට වැඩිය හොඳයි 16ක් වෙන එක කියලා මේ කටයුත්ත කරලගෙන අර රහත් මෙහෙණින් වහන්සේගෙන් වැඩගත්තු නිසා තමයි මේ කුජ්ජුත්තරාව මේ ආත්ම භාවයේදී දාසියක් බවට පත් වෙනවා. ඇගේ නම උත්තරා. ටිකක් පුදුගතියෙන් යුක්ත නිසා කුජ්ජුත්තරා කියලා නම යෙදලා තියෙනවා. අය කුදුකාන්තාවක් වුණේ කොහොමද? බුද්ධ ශාසනයක් නැති කාලයක ඇය ඉපදිලා හිටියා තරුණ කාන්තාවක් දැන් හොඳ තරුණ වයස ඉතින් තවත් තම යෙහෙලියන් සමග තරුණ මදයෙන් යෞවන මදයෙන් මත් වෙලා යම් යම් දේවල් කටයුතු කරනවා. ඒ ගමට පසේ බුදුරයන් වහන්සේලා පිරිසක් පින්ඳපාත වඩිනවා. එයින් එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඩිංගක් කුදු ගතියෙන් යුක්තයි. මේ තරුණ කාන්තාව අනික් අයත් එක්ක එකතු වෙලා අහවල් පසේ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි යන්නේ නැ කියලා සමච්චල් වශයෙන් රංගනයක් කළා ඒ පසු පසේ බුදුරජාණන් වහන්සේ යන හැටියට යමින් උන්වහන්සේට නිග්‍රහ කළා මෙන්න මේ හේතුව නිසා තමයි පුදු කාන්තාවක් බවට පත් ඊළඟට මහා ප්‍රඥාවන්තියක් වුණේ කොහොමද ඒත් අබුද්ධෝත්පාද කාලයක මේ කුජ්ජුත්තරා තරුණ උපාසිකාවක් වෙලා හිටියා. පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් පින්ඳපාත වැඩලා දානෙම ලැබිලා ආපහු වඩිනවා. උන්වහන්සේලාට ලැබිලා තිබෙන්නේ උණු ආහාර. යකඩ පාත්‍රයට උණු ආහාර වැටුනහම අතේ තියාගන්න බෑ රත් වෙනවා. උන්වහන්සේලා අධ්‍යක මාරු කර කර මේ දාන පාත්‍ර අරගෙන යනවා. මේ උපාසිකාව දැකලා ස්වාමීනි ඩිංගක් ඉන්න කියලා ශනිකව කොහොම හරි අර පාත්‍ර තියාගන්න දරණු හදලා හැමදෙනා වහන්සේටම දරණු පූජා කළා. මෙන්න මේ කුසල කර්මය නිසා තමයි මහා ප්‍රඥාවන්තයක් බවට පත්ුනේ මේ කුජ්ජුත්තර උපාධිකාව. ඒ ගැන තව ඩිංගක් විස්තරය කියා දෙන්නට ඕන කැටියෙන් දැන් මේ කුමාරිකාව ඇතුළු කාමාවතිය ඇතුළු පිරිස ඔක්කොම ආර්ය ශ්‍රාවිකා. ඉතින් බුදුරජාණන් වහන්සේ සමග වෛර බැඳ මාගන්ධිය මේ කොසඹෑ නුවර උදේනි රජුරුවන්ගේ මහේසිකාව. ඇය නිතරම බුදුරජාණන් වහන්සේගෙන් පරිගන්න තමයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේට ලෙන්ගතු තියන අයටත් පුළුවන් තරම් විරුද්ධකම් කරන දවසක් මේ සාමාවතී ප්‍රමුඛ පිරිස මාලිගාවේ ඉන්නකොට තමන්ගේ නෑදෑයව ගෙන්නලා ඒ උඩුමහල් තලයේ ජනෙල් දරවල් ආදී සේරගෙම තෙල් රෙදි ඔතලා පහලට බහින්න බැරි වෙන්න සලස්සලා හිටන් මේ මාලිගාවට ගිනි තිබ්බා. තේරම ගින්නෙන් දැබිලා. ඒකත් අතීතයේ කළ අකුසල කර්මයක්. ඈත අතීතයේ මේ සාමාවතී ප්‍රධාන පිරිස මේ වගේම පිරිවර වෙලා හිටියා. රජ්ජුරුවත් එක්ක ගියා ගඟට දිය කෙලින්න. හවස් වෙනකන් දිය නාලා ජල ක්‍රීඩා කරලා හවස හොඳටම හීතලයි හීතල මකාගන්නේ ළඟ තියෙන වනයේට ගිනි තිබ්බා. ගින්න ඇවිලලා ඉරුණාම පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. බැලුවාම රජගෙදරට වඩින පසේ බුදුරජාණන් වහන්සේ රජ්ජුරුව දැනගත්තොත් අපේ හිසකසා දමයි කියලා බය වෙලා නැවත අර තිබිච්ච දරකෑලි ආරාමය එකතු කරලා පසේ බුදුරජාණන් වහන්සේ වැහිලා යන්නම ගිනි තිබුණා. අදිෂ්ඨාන කරලා Nirodha Samapattiyට සමවැදුනහම කිසිම උපද්‍රවයක් වෙන්නේ නැහැ. ගින්නක් ඇවුලුනා නම් දෙපැත්තෙන් ඇවිලීගෙන යනවා. ජල ගැල්මක් වුණා නම් දෙපැත්තෙන් ගලාගෙන යනවා. උන්වහන්සේට කිසිදු උපද්‍රවයක් වුණේ නැහැ. කාල සීමාව අවසන් වුණාම උන්වහන්සේ නැගිට වැටුණා. මේ පිරිස අප්‍රමාණ කාලයක් තිස්සේ හතරපාවන දුක් විඳලා ඇවිල්ලා හිටන් මේ අවසාන ආත්ම භාවයේ තර කර්මය නිසා කර්මානුරූප කර්මයේ තමන් පස්සපස එළවාගෙන එනවා කියන්නේ ඕකයි ඇවිල්ලා අවසාන ආත්ම භාවයේදී ගින්නෙන් දැවිලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. හොජ්ජුත්තරාමට මේක උනේ නැහැ. මොකද කොජ්ජුත්තරාව මේ කර්මයට සම්බන්ධ වෙලා නැහැ. කොහොම හරි මේ දවසේ කොජ්ජුත්තරාව යදුම් ගානක් ඈත ගිහින්. අර කර්මය නොකලහම ඒක Tamanට විපාක දෙන්නේ නැහැ. ඔවග සිද්ධියෙන් අපට අදත් දකින්නට ලැබෙනවා. ඉතින් උදේනි රජුරවන්ට දැනගන්නට ලැබුණ සාමාවතී ප්‍රධාන පිරිස ගින්නෙන් දැවිලා කියලා ඇවිල්ලා ඔක්කොම හොයලා බැලුවා මේ මාගන්ධිය තමයි කළා තියෙන්නේ. ඉතින් මාගන්ධියත් ඇගේ ඥාතිනුත් ගෙන්නලා අප්‍රමාණ වද දීලා මරණයට පත් කරනවා. ඉතින් මෙන්න මේ කුජ්ජුත්තරා දේශනා කරපු පාඨද සාමාවතී ප්‍රධාන පිරිසට. ඒ ධර්ම තමයි ඉති උත්තක පාළිය නමින් මේ ත්‍රිපිටක ධර්මයට ඇතුළත් වෙලා තියෙනවා. අන්න ඒකේ කොටසක් තමයි මාත්‍රිකා වශයෙන් සබාගත්තා. දැන් අපි ඒ ගැන සලකා බලමු. පටිසල්ලානා රාමා භික්කවේ විහෙරත පටිසල්ලාන රතා මහණෙනි ප්‍රතිසල්ලාණයෙහි ඇලී වාසය කරා පටිසල්ලානාරාමා පටිසල්ලානා රථා කියන දෙකේම අර්ථය निराமிස වශයෙන් ප්‍රතිසල්ලානෙහි ඇලී වාසය කෙරේ. ප්‍රතිසල්ලානේ කියන්නේ මේ ජන සමාජයෙන් ඈත් වෙලා හුදකලාව ඒකීව සමාධි විදර්ශනා වඩමින් භාවනා කරනවා ඒකට කියනවා පටිසල්ලාණය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ගැන විස්තර වෙන තැන්වල නම් පටිසල්ලාණා බුද්ධිතෝ කියලා මේ ඵල සමාපත්තියේ සිටීමටත් කියන පටිසල්ලාණය කියලා. නමුත් මේ තැන්වල අදහස් කරන්නේ ජන සමාජයෙන් ඈත් වෙලා හුදකලාව ඒකීව ඔය ආරණ්‍ය සේනාසන ශුන්‍යාගාර වෘක්ෂ මූලමේ කියන තැනකට ගිහිල්ලා හිටන් සමාධි විදර්ශනා භාවනා කරමින් වාසය කෙරේ. ඒකට තමයි පටිසල්ලාණය කියලා කියන්නේ. ඒකීව හුදකලාම තනිවම විවේකීව සමාධි විදර්ශනා භාවනා කරන මේ ජන සමාජයෙන් කරදරකාරී ලෝකයෙන් ඉවත් වෙනවා. ඒක තමයි පටිසල්ලාය. බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම වාසය කරන්න. අජ්ජත්තං චේතෝ සමත මනයොත්තා තමන්ගේ සිත සංසිඳවා ගැනීමේදී උපචාරාර්පණා සමාධි උපදවාගෙන හිත සංසිඳවාගෙන වාසය කරන්න. විපස්සනාය සමන්නාගතා බුරුහෙතා ශුඤ්ඤාගාරා විදර්ශනාවෙන් යුක්ත වෙලා ශුන්‍යාගාරවලට වෙලා විදර්ශනා වඩමින් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට විවේක ස්ථානයකට පැමිණිලා ඒකීව හුදකලාව වාසය කිරීම තමන්ගේ සිත සංසිඳවාගෙන උපචාරාර්පණා සමාධි උපදවාගෙන වාසය කිරීම ඊළඟට විදර්ශනා භාවනා වඩමින් වාසය කිරීම කියන මේ කාරණා තුනක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළේ. පටිසල්ලානා රාමානං භික්කවේ විහෙරතං පටිසල්ලාන රතානං මහණෙනි මේ විදියට ප්‍රතිසල්ලානේ ඇලී වාසය කරන්නේ අජ්ජත්තං චේතෝ සමත මනයොත්තානං අනිරාගත ඥානානං විපස්සනාය සමන්නාගතානං ගුරුහෙතා ශුඤ්ඤාගාරා තමන්ගේ හිත සංසිඳවාගෙන වාසය කරන විදර්ශනා භාවනාවෙහිදී වාසය කරන ඒ තනත්තාට දෙන්නං ඵලානං අඤ්‍යතරං ඵලං පාටිකං මේ මතු දක්වන ප්‍රතිඵල දෙක අතුරින් එක ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්. දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කර ගැනීම රහත්ය. සතිවා උපාදිශේෂේ අනාගාමිතා තවත් කෙලෙස් ඉතුරු වෙලා තියෙනවා නම් අනාගාමි බවට පත් එතකොට මේ ජීවිතයේදීම රහත් බවට පත් වීම එහෙම නැත්නම් කෙලෙස් ඉතිරි වෙලා තියෙනවා නම් අනාගාමි බවට පත් වීම කියන මේ ප්‍රතිඵල දෙකෙන් එකක් ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. කොට මෙතන තියෙනවා කාරණා තුනක්. පටිසල්ලාණය කියන ජන සමාදයෙන් කරදරකාරී සමාදයෙන් ඉවත් වෙලා හුදකලාව ඒකීව සමාධි දර්ශනා භාවනා කරමින් වාසය කරන උපචාරාර්පණා සමාධි උපදවාගෙන වාසය කෙරේ. විදර්ශනා භාවනා කරමින් වාසය මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ වුණහම ප්‍රතිඵල දෙකක් ලැබෙනවා ආනිසංස දෙකක් ලැබෙනවා මොකද්ද දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කර ගැනීම රහත්ය. කෙලස් දෙංගක් හරි ඉතිරි වෙලා තියෙනවා නම් අනාගාමි බවටපත් වීම කියන මෙන්න මේ දෙක. මේ ප්‍රතිඵල දෙකෙන් එකක් ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව පිළිබඳව මෙතෙක් විස්තර කළ අටුවාවේ සඳහන් වෙනවා ජාගරියානුയോഗෝ සීල සංවරෝ ඉන්ද්‍රිය සුගතද්වාරතා භෝජනේ මත්ඤ්‍යතා සති සම්පජඤ්ඤන්ති ඉමේහි ධම්මේහි විනාන වත්තතේති තේපීධ අත්තත බුත්තාය වාචි වේතිතං මේ උඩින් කියාපු මේ ජීවිතයේදීම රහත් වීම එහෙම නැත්නම් කෙලස් ඉතිරි වෙලා තියෙනවා නම් අනාගාමි වීම කියන මේ ප්‍රතිඵල දෙක ලබන්නට මෙන්න මේ කාරණා අවශ්‍යයි නොකියුවත් අර්ථ වශයෙන් මෙන්න මේ කාරණා ටික අවශ්‍යයි කියලා අටුවා මෙහි කාරණා පහක් විස්තර වෙනවා මේ මෙලෝ ජීවිතයේදීම රහත් වීම කෙලස් ඉතිරි වෙලා තියෙනවා නම් අනාගාමී වීම කියන මේ ප්‍රතිඵල දෙක ලබන්නට මෙන්න මේ කියන ගුණවල පිළිටන්නට ඕනේ జాగරයාන යෝගෝ జాగරයාන යෝගය කියන්නේ නිදිවර්ජිතව භාවනා කිරීම. අදනම් දායක දායකාව අපට දානමාන ආදී ගෙනවිලා දරුවන්ට වාගේ ළඟටම පූජා කරලා වැඳලා පුදලා කරු කරලා යනවා. එදා ඈත අතීතයේ එහෙම තිබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලා පින්දපාත වැඩලා දාන හොයාගන්නවා. උදේ කාලෙම වගේ මේකට ගත දැන් අපේ රටේ ඈත අතීතයේ තිබිච්ච මේ ක්‍රමයට අනුව ස්වාමීන් වහන්සේලා අලුයම අවදි වෙලා ටිකක් වෙලා භාවනා කරලා ඊළඟට බොමලු විහාර චෛත්‍යාදි සේරම හැමදලා සුද්ධ පවිත්‍ර කළ පැම් පෙරහ තැබීම් ආදී කටයුතු කරලා ඊළඟට පින්ඳ පාතයක් ඒ කාලේ මේ කැඳ පින්ඳ පාතයක් තිබිලා තියෙනවා. ගෙවල් වලින් කැඳගෙන ඇවිල්ලා හිටන් මේ පින්ඳ පාති වඩින ස්වාමීන් වහන්සේලාට කැඳ පූජා කරනවා. ඒ වගේ මේ ගම්වල විවේක තැන්වල ආසන පනවල තිබුණා. ඉතින් උන්වහන්සේලා කැඳාරගෙන ආසනයක වාඩි වෙලා කැඳ ටික වළඳලා ආපහු විහාරයට යන්නේ නැහැ. ඒ ආසනවල වාඩි වෙලා භාවනා කරනවා. අටුවාවේ කියනවා මේ ලංකාවේ එකම ආසනයක්වත් නැහැ කියලා භික්ෂූන් වහන්සේ නමක් රහත් නොබිත් ඉතින් ඊට පස්සේ දේවල් වල කැමේ දෙනකන් භාවනා කරලා ඊට දාන පින්දපාත කරගෙන තමන් ඉන්න වාසස්ථානයට යනවා. ඒ කඳ පින්දපාත නොගියානම් උදේ දවල් වෙලා පින්දපාත වැඩලා මොනවා හරි ලැබුණ දෙයක් අරගෙන දවසට එකම වේලක් පමණක් දානේ වළඳලා මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරනවා. එහෙම තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඉතින් දානේ වළඳලා දැන් පින්දපාත එහෙම වැඩිහම මහන්සි පැයක් දෙකක් විවේකයේ ඉන්නවා මහන්සි අරගෙන. ඊළඟට භාවනා කරන්න පටන් ගන්නවා. වාඩි වෙලා භාවනා කරමින් සක්මන් භාවනා කරමින් වාසය කරනවා. මධ්‍යම රාත්‍රියේ වෙනතු මධ්‍යම රාත්‍රිය කියන්නේ අපේ ඔරලෝසු වේලාවෙන් රාත්‍රී 10 ඉඳලා 2 වෙනකම්. එතකොට මේ භාවනා වාරේ රාත්‍රී 10 වෙනතුරු යන. නීවරණයන්ගෙන් හිත මුදාගෙන වාඩි වෙලා භාවනා කරමින් සක්මන් භාවනා කරමින් වාසය කරන රාත්‍රී 10ට පමණ වෙනවා. එතනින් පස්සේ සැතපෙන මේ జాగරියාන යෝගය කියන්නේ නිදි වර්ජිතව භාවනා කිරීමේකෙදි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ දවසෙන් 6න් පංගුවක් සැතපෙන. එතකොට පැය 7යි. ඊළඟට අලුයම අවදි වෙලා මූණාත පාය හොදාගෙන නිදබර ගතිය අරගෙන නීවරණයන්ගෙන් හිත මුදාගෙන වාඩි වෙලා භාවනා කරමින් සක්මන් භාවනා කරමින් එළි වෙනකම්ම වාසය කරනවා මෙන්න මේක තමයි జాగරියාන යෝගය නිදි වර්ජිතව භාවනා මෙහෙම භාවනා කරනවා නම් අදාද මාර්ගඵලයකට පැමිණේ කියන සත්‍යයටපත් ඊළඟට සීල සංවරය. තේ බණපතේ කියන හැටියට අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස කියන මේ අගින් මුලින් නොකඩුණ මැදින් සිදුරු නොවුණ තනින් තන ශික්ෂාපද නොකඩුණ එක පේළියට ශික්ෂාපද නොකඩුණ සංහාවට දාසන වූ සංහා දෘෂ්ටි මාණයෙන් පරාමර්ශණය නොකළ ඒ වගේම නුවණතියන් ප්‍රශංසා කරන සමාජයේ පිණිස පවත්නා කියන මේ අංගාටකින් යුක්තව ශීලය ආරක්ෂා කිරීම තමයි සීල සංවරය. ඒකත් තියෙනවා. එතකොට జాగරියාන යෝගයයි සීල සංවරය. ඉන්ද්‍රියේසු ගොත්තද්්වාරතා ඉන්ද්‍රියන්ගේ වසන ලද දොර ඇති බව ඒ කියන්නේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට රූප ශබ්දාදී අරමුණු ගැටුණාම රාග දේශාදී ඇති වෙනවා. ක්‍රියමනාප රූප ශබ්දාදී අරමුණු වුණාම ආශාව රාගය ඇති වෙනවා. අප්‍රිය අමනාප අරමුණු හමු වුණාම දේශය ඇති වෙනවා. මේ අරමුණු හමු වුණාම රාග ආදී කෙලෙස් ඇති වෙන්නට නොදී මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් හේතු කොටගෙන රාග ආදී කෙලෙස් ඇති වෙන්න නොදී ඒ රූප ශබ්ද ආදී අරමුණු හමු වුණාම රාග ආදී කෙලෙස් ඇති වෙන්න නොදී ආරක්ෂා කර ගැනීම තමයි ඉන්ද්‍රියේස ගුත්තද්දාරතා කියලා. ඉන්ද්‍රියං සංවර කර ගැනීම. හොඳට ඉන්ද්‍රියං සංවර කර ගන්නට ඉන්ද්‍රිය සංවරය තියෙනට. ඒ තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණේ භෝජනේ මත්සඤ්ඤුතා. භෝජනේහි පමන දැනීම. සාමාන්‍යයෙන් මෙතන භෝජනය කියනකොට ඉතින් සිව්පසයත් අදහස් කරනවා භෝජනේ දාණය ගැන බැලුවොත් ඒ දාණය සොයා ගැනීමෙන්දී දැහැමෙන් සෙමින් ඒක සොයා ගැනීමෙන් මාත්‍රඥතාවය ඇති කරගන්න. විනයානුකූලව දැහැමෙන් සෙමින් දාණය ලබා ගැනීම සොයා ගැනීමත් භෝජනේ මාත්‍රඥතාවයට ඊළඟට ලැබුණු දානයත් ප්‍රමාණවත්ව වැළඳේ සීනුවණින් යුක්තව ඒ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන හැටියට ප්‍රත්‍යවේක්ෂා කරමින් හේමනන්නම් භාවනා මනසිකාරයෙන් යුතුව දානේ වළඳනවා ප්‍රමාණවත්ත වළඳන සරියුත් මහ රහතන් වහන්සේ වදාරලා තියෙනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්තා උදකං කිවේ අලංකාස විහාරාය පහිතත්ස්ස බික්කුණෝ දානේ වළඳනකොට සතරපස් පිටක් වළඳන්නට ඉඩ තිබෙද්දී වැළඳීම නවත්තලා පෑන් වළඳන්න. අන්න එහෙම කලහම මේ නිවනට නැමුණා වූ සිත් ඇති නිර්වාණ අවබෝධයට වෑයම් කරන භික්ෂුවට පහසු විහරණය පිණිස හේතු වෙනවා කියලා සරියොත් මහ රහතන් වහන්සේ දේශනා කළා. මේක තමයි භෝජනයේ මාත්‍රාඥතාවය කියලා කියන්නේ දලවස. සති සම්පජඤ්ඤං සති සම්පජඤ්ඤ කියන්නේ සිහිනුවන පිහිටවා ගැනීම. සති කියනකොට නිතරම කාය වේදනා චිත්ත ධම්ම කියන මේ අරමුණු වල සිහිය පිහිටවාගෙන සිත පිහිටවාගෙන හිතීම අදහස් කරනවා. සම්පජඤ්ඤ කියන්නේ සම්ප්‍රජඤ්ඤයෙන් යුක්ත වීම, නුවණෙන් යුක්ත වීම. මොනව ගැනද මේ නුවණෙන් යුක්ත වෙන්නේ? ඒක සතර ආකාරයකින් බෙදලා තියෙනවා. ඒ ගැන දිගින් දිගට විස්තර කරන්නට කාලය නැහැ. සාත්තක සම්පජන්ය. මේ විදියට ජාගරියානු යෝගය ආදී වශයෙන් නිදිවර්ජිතව හෝ භාවනා කරන කටයුතු කරන තැනැත්තා සමන්ට යම් කටයුත්තක් කරන්න ගමනක් බිමනක් යන්න මොනවා හරි දෙයක් කරන්න යෙදුනහම හිතලා බලන්න ඕන මේකෙන් මට අර්ථයක් වේද අනර්ථයක් වේද මේ විදියට නුවණින් කල්පනා කළා ඒ තමන්ට ලැබෙන අර්ථය ගැන සලකා ඒ කටයුතු කිරීම තමයි සාර්ථක සම්පජඤ්ඤය කියලා. ඊටාම කෙටි. ඊළඟට ගමනක් බිමනක් යන්න හෝ යම්කිසි කටයුත්තක් කරන්න ඉදිරිපත් වුණාම මේක කිරීමෙන් මගේ භාවනා කර්මස්ථානයේට භාවනා මානසිකාරයට සැපවත් වෙයිද නැවේ කියලා හිතලා හිතන් සැපවත් නොවනවා නම් ඒක නොකර අතහරින්න. දැන් නිදසුණක් වශයෙන් බණහන්නට යාම හොඳ එකක්. චෛත්‍ය වඳින්නට යාම හොඳ එකක්. නමුත් ඒ තැන් වලට අතිවිශාල ජනකායක් රැස් වුණාම දැන් භික්ෂූන් වහන්සේලා වශයෙන් නම් ඒ තැන්වල තරුණ කාන්තාවන් විවිධාකාරයෙන් විවිධ හැඩරුව මවමින් මේ සුරංගනාවන් වාගේ හැසිරෙනවා. මේ සුභ ආරම්මණය දක්වාම තමන්ගේ භාවනාවට බාධකයක්. බණ ඇහිම හොඳ වුණත්, චෛත්‍ය වැඳීම හොඳ වුණත්, එතෙන්ට ගියහම වෙන්නේ වෙනත් වැඩක්. එතකොට භාවනා කර්මස්ථානයට සැපවත් වෙන්නේ එහෙමනම් ඒ ගමන නොගිහින් තමන් නිස්සද්දව භාවනා. අන්නේ විදිහේ දේවල් තමයි සප්පාය සම්පජඤ්ඤය කියන්නේ. ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ සතර සතිපට්ඨානයේ හිත පිහිටුවාගෙන වාසය බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ගෝචරේ භික්කවේ චරත සකේ පෙච්චිකේ විෂයේ මානෙන් තමන්ගේ පිය පරම්පරාවෙන් වෙන ගොදුරෙහි හැසිරෙන්න ගොදුර බිමෙහි හැසිරෙන්න කෝච බික්කවේ ගෝචරෝ බික්කුණෝ කකෝ පෙත්තිකෝ විසව තමන්ගේ පිය පරම්පරාවෙන් එන ගෝචරේ ගොදුර මොකද්ද මහණෙනි භික්ෂුවට චත්තාරෝ සතිපට්ඨාන හතර සතිපට්ඨාන අනේක තමයි ගෝචර සම්පජඤ්ඤය කියන්නේ හතරවෙනි එක අසම්මෝහ සම්පජාඤ්ඤය කියලා තමන්ගේ ජීවිතය පිළිබඳව මුලාවටපත් නැතිය. දැන් වාඩි වෙනකොට යන එනකොට මම යනවා මම මගේ මගේ ආත්මයයි කියන මේ වැරදි දෘෂ්ටි වැරදි කල්පනාවල් වලට වැටෙන්න නොදී නුමුණාවේ කටයුතු කෙරේ. වාඩි වෙලා ඉන්නකොට නැගිටින්න හිතනනම් ඒ හිතවිල්ලත් එක්ක චිත්තජ වායෝ ධාතෝ කියන එක ශරීරයේ පැතිර යන. ඊළඟට නැවත නැවත සිතුවිලි පරම්පරාව ඇති වෙනකොට අර රබර නලයකට හුලං ගහනකොට නැගිටින්නවාගේ මේ ශරීරය වකුටු වෙලා තිබිච්ච අතපය දිගහැරලා හිටන් නැගිටීම සිද්ධ වෙනවා. මොකද මේ හේතුන් නිසා. නැගිටින්න ඕනෑ කියන හිත ඇතිවෙච්ච නිසා මේ නාම රූප ධර්මයන් පහළ වෙලා ඒ විදියට ඇති වෙන. එතකොට නොමුලා සත්‍යයක් නැගිටිනවා පුජ්‍යලයක් නැගිටිනවා මම මගේ නෙමෙයි මේ නාම රූප ධර්ම પરම්පරාවක් ධර්ම પરම්පරාවක් හේතුඵල වශයෙන් ඇති වෙනවා කියලා මේ විදිහට නුමුලා වාසය කිරීම තමයි සම්පජන්නේ කියලා කියන්නේ. මෙන්න මේ කාරණා පහෙන් යුක්ත වුණාම තමයි අර උඩින් කලින් විස්තර කළ මේ ජීවිතයේදී රහත් වීම නැත්නම් කෙලෙස් ඉතිරි වෙලා තියෙනවා නම් අනාගාමි වීම කියන මේ ප්‍රතිඵල දෙකෙන් එකක් ලබන්නට පුළුවන් වෙන්නේ කියලා අටුවාවේ විස්තර කරනවා. මේ කොටසින් ශීල විසුද්ධියත් සමාධි භාවනාවත් ප්‍රඥා භාවනාවත් කියලා තියෙනවා කියලා තමයි විස්තර මේ මුලින් සඳහන් කළ කොටස. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ගාථා දෙකකුත් දේශනා කළා. මේ අර්ථයම සලකමින් තමයි ඒ ගාථා දෙකක් දේශනා කළා. යේසන්ත චිත්තානිපකා සතිමන්තච ධායිනෝ සම්මා ධම්මං විපස්සන්ති කාමේසු අනපෙක්ඛිනෝ ඒක තේරම යම් කෙනෙක් ශාන්ත සිත්තත්තාහොද නිපක ගුණයෙන් යුක්තද සිහියෙන් යුක්තද ධානයෙන් යුක්තද මනාකොට විදර්ශනා භාවනා කරනවාද කාමයන්ගේ අපේක්ෂාවක් නැතුව ඊළඟ අර්ථය අනික් ගාථාවට සම්බන්ධ වෙන්නේ අප්පමාද රතාසන්තා පමාදේ භය දස්සිවා අප්‍රමාදයේ ඇලුන ප්‍රමාදයේ බව දක්නා වූ ඒ අය අමබ්බා පරිහානාය නිබ්බානස්සේව සංසිකේ පිරිහීමට නෑ නිවනට නිවන සමීපේ කියන එකයි මේකේ තේරුම යේ සන්තචිත්තානිපකා සතිමන්තෝච ජාය මුලින්ම තියෙනවා යේ සන්තචිත්තා යේ සන්තදිත්තාති යේ යෝගාවචරයා තදංග වශයෙන් ච වික්ඛම්බන වශයෙන් ච සමිත කිලේශසාය සන්තචිත්තා ඒ ශාන්ත සිත්ත්‍ති කියලා කියන්නේ තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කෙලෙස් සමනය කරන මේ තදංග විස්කම්බන කෙලෙස් ප්‍රහාණය කෙලෙස් සමනය කිරීම ගැන නොඑක් පර කියා දේලා තියෙනවා මේ තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කෙලෙස් සංසිඳෝලා එතකොට ශාන්ත සිත් ඇති වෙනවා සිත අශාන්ත කරන්නේ කෙලෙස් තමයි රාග දේශ ආදී කෙලෙස් පහළ වුණාම සිත අශාන්ත කරනවා කැළඹෙනවා විසිරෙනවා ඒ නීවරණාදිය යටපත් කරලා දැම්මහම ඊළඟට හිත ශාන්ත බවට පත් වෙනවා. එතකොට මේ ශාන්ත බවට පත් වෙන සිත් ඇති කියන තේරුම. දැන් උඩ කියාපු කාරණේ ඒකත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. එතන එක පදයක් ගැන කලින් කියා දුන්නේ නැහැ අර කියාපු කාරණා ගුණ පහෙන් යුක්ත වෙලා මේ විපස්සනාය සමන්නා ගත්තා කියලා හිටන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ විපස්සනාය සමන්නා ගතා කියන එකත් මේකට සම්බන්ධ කරගන්නවා ඊට පස්සේ තමයි මේ ගාථාවේ අර්ථය ගන්නට තියෙන්නේ විපස්සනාය සමන්නාගතාති සත්‍ය විධාය අනුපස්සනාය යුක්තා. විදර්ශනාවෙන් සමන්විත වුණා කියන්නේ සත්‍ය විද අනුපස්සනාවෙන් යුක්ත වුණා කියන එක. ඔය සත්‍යානුපස්සනා කියන බොහෝ තැන්වල තියෙන දේශනාවේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා විරාගාන පස්සනා, නිරෝධාන පස්සනා, පටිනිස්සග්ගාන පස්සනා කියලා. අනුපස්සනා කියන්නේ නැවත නැවත සිහිනුවණින් දකි. අනිච්ඡාන පස්සනා කියන්නේ අනිත්‍ය වශයෙන් දකින්න. මොනවාද මේ අනිත්‍ය වශයෙන් දකින්නේ නාම රූප ධර්මයන් එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධ දුක්ඛානුපස්සනා කියන්නේ නැවත නැවත දුක් වශයෙන් දක්වනවා. අනාත්මානුපස්සනා කියන්නේ නැවත නැවත අනාත්ම වශයෙන් දක්වනවා. නිබ්බිදානුපස්සනා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරීම වශයෙන් නැවත නැවත නුවණින් සලකනවා. විරාගානුපස්සනා කියන්නේ රාගය දුරු කරමින් නැවත නැවත භාවනා මානසිකාරයේ පවතී. නිරෝධානුපස්සනා කියන්නේ සමුදය පහළ වීම. ඒ ශනික සමුදය ආදී දේවල් නැති කරමින් මෙනෙහි කරමින් භාවනා මානසිකාරයේ පවත්තන. පටිනිස්සග්ගානුපස්සනා කියන්නේ ඒකාතකින් විදර්ශනා භාවයේදී කෙලෙස් අත්හැර දමනවා අනික් වශයෙන් නිවනට පැන ගන්නවා කියන මේ පරිත්‍යාග පක්ඛන්දන කියන මේ වස්සග්ග වලින් යුක්ත වෙලා වාසය. මෙන්න මේක තමයි සත්ත්වවිද අනුපස්සනාවෙන් යුක්ත වෙනවා කියන්නේ. ඒ ශක්තයිද අනුපස්සනාවෙන් යුක්ත වෙමින් වාසය කරන්න. අන කලින් කියාපු జాగර ඥාන යෝගය, සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මාත්‍රඥතාවය, සති සම්පජඤ්ඤය කියන මේ ගුණත් එක්ක සප්තවිද අනුපස්සනාවෙන් යුක්ත වාසය කරනවා. එතකොට මේ කාරණා ටිකෙන් ශීල විසුද්ධිය සමාධි භාවනාවත් ප්‍රඥා භාවනාවත් විස්තර කළා බෙද. ඒ ළඟට තමයි මේ සන්තචිත්තා නිපකා කියලා මේ වදාළ. එතකොට මේ මේ සන්තචිත්තා කියලා දේශනා කළේ පදංග වශයෙන්ත් විස්කම්බන වශයෙන්ත් කෙලෙස් සමනය කරලා හිතං ශාන්ත සිතින් යුක්ත වාසය දැන් විදර්ශනා භාවනා කිරීම ආදී මූලික භාවනාවලදී තදංග වශයෙන් කෙලෙස් යටපත් වෙලා යනවා සමනය වෙලා යනවා. උපචාරාර්පණා සමාධි උපදවා ගත්තාම විස්කම්බන වශයෙන් කෙලෙස් සමනය වෙලා යනවා. මේ විදිහට තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කෙලෙස් සමනය කරගෙන වාසය කිරීම තමයි සන්තචිත්තා කියලා බුදුරජාණන් වහන්සේ. ජේ සන්තචිත්තා යම් කෙනෙක් මේ විදියට කෙලෙස් සංසිඳවාගෙන වාසය කරනවා. ඊළඟට නිපකා කියලා පදයක් නිපකාත එමිනා කම්මට්ඨාන පරිහරණ ඥානං දක්වේ මේ නිපක කියන්නේ නුවණ ප්‍රඥාවේ ප්‍රභේදය ඒකට නිපක්ක නේපක්ක පාරිහාරය ප්‍රඥා ආදී නම් ගණනාවක් තියෙනවා. මේ ප්‍රඥාවල ප්‍රභේද කොච්චර තිබුණත් මේ නිපත කියන ප්‍රඥාව තමයි නිතරම ප්‍රයෝජනවත් වෙන්නේ. භාවනා කර්මස්ථාන කියා දුන්නාම ඒවා හොඳට හිතට ගන්න මෙහෙමයි. ඒවා තේරුම් ගැනීම. දැන් මේ මේ විදිහටයි භාවනා කරන්නේ. කර්මස්ථානේ වඩන්නේ පරිහරණය කරන්නේ මේ ආකාරයෙන් ආදී වශයෙන් ඒ පිළිබඳව ඇති වෙන දැනුම නුවණ තමයි මේ නිපක නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා මේක භාවනාවලට විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයටත් ඊටාම ප්‍රයෝජනවත් වෙන එක තමයි මේකට සබ්බකෙච්ච පරිණායකා කියලා නමකුත් කියනවා හැම කටයුත්තකදීම මේ නිපක කියන නේපක්ක කියන ප්‍රඥාව අවශ්‍ය වෙනවා. මේ වත පිළිවෙත් කිරීමේදී බණ භාවනා කිරීමේ ධර්ම ශ්‍රවණය කිරීමේදී දේශනා කිරීම ආදී ඉගෙනීමේදී පාඩම් කියන මේ හැම තැනදීම මේ නිපක කියන ප්‍රඥාව අවශ්‍ය වෙනවා. විශේෂයෙන් භාවනා කර්මස්ථාන පරිහරණය කරන එක්කනට මේක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතකොට තමයි හොඳට තේරුම ඇති වෙන්නේ. නිපක කියලා වදාලේ. සතිමන්තෝච ජායනති ථාන නිසජ්ජාදේශ කම්මට්ඨාන විජාන හේතු භූතාය සතියා සතිමන්තෝ. ඔය එක කාරණයක් විස්තර කරපු හැකියි. ඒකේ අර්ථය මෙහෙමයි. මේ සතිමන්තෝච ජායනා කියලා ගාථාවේ වදාලේ වාඩි වීම නැකටීම් ආදී මේ ඉරියව් පවත්නකොට කම්මට්ඨාන විජහන හේතු භූතාය සතිය සමන්නයි. කම්මස් කර්මස්ථානේ අතහරින්නේ නැහැ. දැන් වාඩි වෙලා භාවනා කරනකොට කර්මස්ථානේ වඩනවා. එතකොට ඊළඟට මේ දවසේ කටයුතු රාශියක් තියෙනවා. වාඩි වෙනවා නැකිතෙනම සක්මන් භාවනා කරනවා යනවා එනවා අඳිනවා පොරෝනවා නානවා මූණ සෝදනවා ඒ වගේම වැසිකිලි කැසිකිලි යාම් ආදී මේ නොයේ කටයුතු රාශියක් තියෙනවා අර වාඩි වීම ඇරෙන්නේ ඒ හැම අවස්ථාවෙදීම කර්මස්ථානේ අතහරින්නේ නැහැ. කර්මස්ථාණයෙන් යුක්තවම තමයි ඉරියව් පැවැත්වීම කරන්නේ. දැන් මේ විදියට වාඩි වෙලා භාවනා කළායින් පස්සේ නැගිට්ටහමත් භාවනාවක් තියෙන්නට ඒ භාවනා කර්මස්ථාන තියෙනවා මූල කර්මස්ථාන, සබ්බත්ථක කර්මස්ථාන. මූල කර්මස්ථානය කියන්නේ Taman දිගටම වඩන කර්මස්ථාන. සබ්බත්ථක කර්මස්ථාන කියන්නේ ඒ අවස්ථාවල වඩන කර්මස්ථාන. ඒකට කියනවා සතර කමඨහං කියලා. දැන් සමාධි භාවනා වඩන කෙනෙකුට යම් කිසි සමාධි භාවනා අරමුණක් භාවනා කරලා නැගිට්ටාම මේ බුදු ගුණ මෛත්‍රිය මරණය අසුභය කියන මේ සතර කමඨහන් වලින් එකක් අරගෙන ඒක පරිහරණය කරමින් වාසය කරන්න පුළුවන් අනෙක් ඉරියව් පවත්වන අවස්ථාවල ඔය එක පිළිවෙලක් මේ සමාධි භාවනා කරනකොට මේ විදිහට මේ සතර කමඨහං පරිහරණය කරන්නේ Tamanට කැමති එකක් හතරම නෙවෙයි අපේ නිදසුණක් වශයෙන් ගම බුදුගුණ මෙනෙහි කරනවා කියලා භාවනා කළා නැගිට වෙලා ඉඳන් යන්නේනකොට සක්මන් කරනකොට ඉරියාව පවත්නකොට හැම අවස්ථාවකදීම බුදුගුණ මෙනෙහි කරමින් තමයි වාසය කරන්නේ අන්න කර්මස්ථානේ අතහැරියේ තාන නිසජ්ජාදේශු කම්මට්ඨාන විජාන හේතු භූතාය සතිය සම සතිමන්තෝ ඉන්දීම් නැකිතේම් ආදී මේ ඉරියව් පැවැත්වීම වලදී කර්මස්ථානයේ අත නොහරින ගතියෙන් යුක්ත සිහියෙන් යුක්ත වෙනවා කියන එක. ඊළඟට විදර්ශනා භාවනා කරනකොට අර වාඩි වෙන නැගිටිනකොට විදර්ශනා වශයෙන් මෙනෙහි කරන්න. අනිත්‍ය වශයෙන් හෝ Tamanට ගුරුවරයා කියා දීලා තියෙන ආකාරයට ඒක මෙනෙහි කරන්න. යන්නේනකොට ඒකත් මෙනෙහි කරන්න. එතකොටත් භාවනා කර්මස්ථාන. එතකොට වාඩි වෙනකොට නැගිටිනකොට යනකොට එනකොට අතපය නමන දිගාරිනකොට අඳින පොරවනකොට ඊළඟට නානකොට මූණ සෝදනකොට වැසිකිලි කැසිකිලි යනකොට සතපෙනකොට මේ හැම අවස්ථාවකදීම විදර්ශනා භාවනා කරනවා නම් ඒ කර්මස්ථානයේ අත නොහැර පවත්වා ගැනීම තමයි සතිමන්තෝ කියලා කියන්නේ. නිරන්තරයෙන් මේ කර්මස්ථානයේ තියෙන්නට. මේ විදියට සතිමන්ත උත්සවට ජායනා කියලා වදාලේ ඒ සතිමන්ත කියන එක තමයි විස්තර භාවනා කරන කෙනෙක් නම් ඒ විදිහට කටයුතු කරන්නට ඕන. ඊළඟට ආරම්මනූපනිධානය ලක්ෂණේන සානේන දායින. මේ ධානයේ ආරම්මනූපනිධානය ලක්ෂණූපනිධානය කියලා දෙකක් කියනවා. ආරම්මනෝපනිධ්‍යාය කියන්නේ යම්කිසි භාවනා අරමුණක් කරගෙන සමාධි භාවනා වඩනවා ඒකට කියනවා ආරම්මනෝපනිධ්‍යානය ලක්ෂණෝපනිධ්‍යානය කියන්නේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගැනෙන රූප වේදනාදී අරමුණු හෝ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති නාම රූප ධර්මාදී වශයෙන් හෝ අනිත්‍යාදී හැටියට අරමුණු කරමින් භාවනා මානසිකාරය පැවැත්වෙනවා. ඒකට කියන මේ ආරම්මනෝපනිත් මේ ලක්ෂණෝපනිධානය කියලා. නියම ලක්ෂණෝපනිධානය නම් මාර්ග ඥානයේදී ඇති වෙනවා. ඊට ඉස්සෙල්ලා විදර්ශනාවේදී ලක්ෂණෝපනිධානය ඇති වෙනවා. එතකොට අර විදිහ සිහියෙන් වෙන්න ඕන මේ ආකාරයට ආරම්මනෝපනිධානය ලක්ෂණෝපනිධානය කියන මේවායෙන් යුක්ත වෙන්නට සම්මා ධම්මං විපස්සන්ති इति අධිගතං උපචාර සමාධින් අප්පනා සමාධින් වා පාදකං කත්වා නාම රූපං තස්ස පච්චයෝච පරිග්ගහෙත්තා කලාප සම්මන සම්මසනාදි ක්‍රමේන සම්මා අවිපරීතම් පංචක්ඛන්ධ ධම්මං අනිච්ඡද අනිච්ඡාදිත විපස්ස සම්මා ධම්මං විපස්සන්ති කියන එක තමයි තෝරලා දුන්නේ දැන් තමන් උපදවාගෙන තියෙන උපචාරාර්පණා සමාධි ඒ උපචාරාර්පණා සමාධි පාදක කොට ගන්නවා කියන්නේ සමාධිය අදිෂ්ඨාන කරලා යම්කිසි කාල සීමාවක් සමාධියේ ඉඳලා ඊළඟට විදර්ශනාවට බහිනවා. ඒකට කියනවා සමාධියේ පාදක කරගෙන විදර්ශනා කරනවා. එමේ විදර්ශනා කළා ඒවා හේතුප්‍රත්‍ය ධර්මයන් තේරුම් ගන්න. මනාකොට පංච උපාදානස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වේ. සම්මා ධම්මං විපස්සන්ති කියලා වදාළේ. මනාකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් භාවනා කරන කොහොමද තමන් උපදවාගත්ත උපචාර අර්පණා සමාධි වල ඉඳලා ඒකෙන් නැගී හිටලා එහෙම නැත්නම් සමාධියෙන් නවතලා එතන පටන් පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තන. සම්මා ධම්මං විපස්සන්ති කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළේ මෙන්න මේ කාරණා. මේ පළවෙනි ගාථාවේ තවත් ගාථාවක් තියෙනවා ඒවා දිගින් දිගට විස්තර කරන්නට කාලය නැහැ අප්පමාද රතා සන්තා පමාදේ බය දත්සිනෝ අබම්බා පරිහානාය නිබ්බානත් සේව සම්පිකේ ඒ ගාථාවේ තේරුම ශාන්ත වූ අප්‍රමාදයෙහි ඇලුනා පමාදේ භය දස්සින ප්‍රමාදයෙහි බය දකින මේ තනත්තා දැන් කිව්වේ අර උඩ ගාථාවේ අර්ථයත් මේකට සම්බන්ධ වෙනවා යම් කෙනෙක් ශාන්ත වූ සිත් සතියෙන් යුක්තද නිපක නැමැති ප්‍රඥාවෙන් යුක්තද සිහියෙන් යුක්තද උපචාරාර්පණා සමය දෙන ආරම්මනෝපන ධාන ලක්ෂණෝපන ධාන මේ ධානයෙන් යුක්තද කාමයන් අතහැර දාලා අපේ ගැන අපේක්ෂාවක් නැතුව මනාකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය ආදි වශයෙන් භාවනා මනසිකාරය පවත්තමයි අන්නේ අය තමයි අප්‍රමාද රස. දැන් මේගොල්ලෝ අප්‍රමාදයේ අච්ඡාය වෙනවා. සාන්ත බවට පත්වෙච්ච අය වෙනවා. ප්‍රමාදේ භය දස්සන ප්‍රමාදේ භය දකින. අබම්මා පරිහානාය පෙරහීමට හේතු වන්නේ නැහැ. ඒ අය නිබ්බානස්සේව සම්තිකේ නිවන සමීපේමයි කියන එකයි එකෙන් අදහස් කරන්නේ. මේ අප්‍රමාදය කියලා කියන්නේ සතියා අවිප්පමාස අපමාදෝ කියලා තෝරලා තියෙන නිතරම සිහිනුවණෙන් යුක්ත වෙනවා නම් ඒකට කියන්න පුළුවන් අප්‍රමාදය ඒකට පමාදේ බය දැස්සෙන පමාදේ ප්‍රමාදය කියන්නේ මොකද්ද ඒක අපි ඉතා කෙටියෙන් සලකා බලමු වෙලාවේ හැටියට කාය දුච්චරිතේවා වචේ දුච්චරිතේවා මනෝ දුච්චරිතේවා කාය දුස්චරිත වචේ දුස්චරිත මනෝ දුස්චරිත කියන මේවා පිළිබඳව පංචසුවා කාම ගුණේතු පංචකාමයන් පිළිබඳව හෝ චිත්තස්ස වොස්සබ්ගත අන්න ඒවට හිත යවනවා හිත යොදනවා හිත විහිදුවා හරිනවා මෙන්න මේ කියන කාය දුස්චරිත, වාචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන ඒවටත් ඊළඟට පංචකාමයන්ට. එතකොට ඒක ප්‍රමාදයි. ඊළඟට කුසලානං වා ධම්මානං භාවනාය ඔය සමාධි විදර්ශනාදී කුසල ධර්මයන් වැඩිම පිළිබඳව අසක්කච්ඡ ගිරියතා ඒක සකස්කොට හරියට කරන්නේ උඩින් පල්ලෙන් ආවට ගියාට කරන්නේ. අසාතච්ච කිරීතා නිරන්තරයෙන් කරන්නේ. ඒකට මෙතන වැරදි දෙකක් තියෙනවා උඩින් පල්ලෙන් කරනවා පිළිවෙලකට කරන්නේ ඊළඟට දිගට කරගෙන යන්නේ කඩින් කඩ කඩින් කඩ කරන අසක්කච්ච කිරීතා අසාතච්ච කිරීතා කිව්වේ ඒකයි. එතන කුසල ධර්මයන් සමාධි දර්ශනා කියන මේවා වැඩිම පිළිබඳව ඒක සකස් කොට කරන්නේ නැහැ. නිරන්තරයෙන් කරගෙන යන්නෙත් නැහැ. මේ විදියට කරන්නේ නැහැ. ඊළඟට චිත්තස්ස ඕලීනතා මේ සිත හැකිලිච්ච බව උනන්දු නැහැ උදාසීන ගතියෙන් යුක්තයි නික්කිට ඡන්දතා නික්කිට දුරතා මේ සමාධි දර්ශනාදී කුසල ධර්මයන් කිරීම පිළිබඳව කැමැත්ත ඔක්කොම අත්තර දානවා. ප්‍රතිපත්ති ධර්මයන් පිරනවා බණ භාවනා කරනවා කියන මේ දුරය වගකීම සේරම අත්තර දාන එක. අන්න ඒක තමයි ප්‍රමාදය කියලා කියන්නේ. ප්‍රමාදේ බය දස්සින මේ ප්‍රමාදේ බය දකින්නට ඕන. අප්‍රමාදයේ ඇලෙනවා සිහිනෝණෙන් යුක්තව කටු කිරීමේ ඇලෙනවා එතකොට ප්‍රමාදයේ බය දකින්නට බය රාශියක් තියෙනවා දුර්ගති බව අත්තානුබද බය පරාණවාද බය දණ්ඩ බය ආදී අප්‍රමාද දුක් බය තියෙනවා රාශියක් මේ මෙලෝ දුර්ගති බය ආදී ගැන ගත්තත් ප්‍රමාණවත් මේ සේරම බය ඒවා බය දකින්න ප්‍රමාදේ බය දකින ප්‍රමාද වෙච්ච බුද්ධලයාට පමත්තස්ස හිනාම චත්තාරෝ අපායා සක ගේහ සදිස ඔය අටුවාමේ තියෙන ප්‍රමාදවත් වූ තනත්තාට සතර අපාය තමන්ගේ gedara වාගේ කියලා ප්‍රකාශ කරනවා අන්න ප්‍රමාදේ බය දකින්නට ඕනේ ප්‍රමාදයටපත් වෙනොත් සමාධි දර්ශනා භාවනා කිරීම ආදියට නොඇදුනොත් කාය දුච්චරිත වචේ දුච්චරිත මනෝ දුච්චරිත කියන මේවා ඇලී වාසය කළොත් පංචකාමයන්ගේ ඇලී වාසය කළොත් ඒක තමයි ප්‍රමාදය අන්න ඒක භය සහිතයි. ඊ타මත්ම භය සහිතයි. හතරාපා දුක්වල වැටෙන්නට තියෙන ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රමාදය කියන එක. තින් මෙතෙක් මේ භාවනා යෝගීන්ට අවශ්‍යයි තා වැදගත් කරුණු රාශියක් කියා දුන්නා මේ මුලින් කියන ලද කාරණා ටිකෙත් ඊළඟට මේ ගාථා දෙකෙනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ භාවනා පිළිබඳව කටයුතු අන්තිම ගාථාවෙන් දේශනා කළ අප්‍රමාද රත මේ කටයුතු කළාම අප්‍රමාදෙහි ඇලුනබල ඊළඟට ප්‍රමාදේ බය දකින්න ප්‍රමාදේ බය දකින්න අභම්මා පරිහානාය නිබ්බානස්සේව සත් ඒ බඳු අය පෙරහීමට අභව්‍යයි පිරෙන්නේ නැහැ නිබ්බානස්සේව සම්තිකේ නිවන සමීපේමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත්නි මේට වැඩි කාරණා කියා දීමට කාලය නැහැ. දැන් පැයකටත් අධික කාලයක් මේ පටිසල්ලාන සූත්‍රය පිළිබඳව ධර්ම දේශනා කළා. ඒ අනුව ඒ කාරණා කල්පනාවට අරගෙන අප්‍රමාදීව කටයුතු කරලා මේ නිවන සමීපයට යන්නට නිවන අවබෝධ කරගන්නට වෑයම් කරන්නට ඕන මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උදාර කුසල බලයේ හේතුවෙන් හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනාව වේවා කියන පැතුම තමයි